හැම දිනාටම තෙරුවන් සරණයි. අදත් අපි සුපුරුදු පරිදි එකතු වෙන්නේ බ්‍රහස්පතින්දා 2018 මාර්තු මාසේ පළවෙනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 2:00ට සිඩ්නි වේලාවෙන් රාත්‍රී 8ට නව ශ්‍රී වේලාවෙන් රාත්‍රී 10ට ආරම්භ වන අභිධර්ම සාකච්ඡාවට දේශනාවට හා සාකච්ඡාවටයි අදත් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් නව ශ්‍රී සිට අප හා සම්බන්ධ වෙනවා පූජ්‍යපාද වැලිමඬ ජිනාලංකාර ස්වාමීන් වහන්සේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේව සවනට සිසිලස වෙනුවෙන් පාද නමස්කාර කර පිළිගන්නවා. ඒ වගේම ඔබ වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා අද දවසට નિયમિત දහම් කරුණු අප වෙත කියා දෙන ලෙසට ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස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 සිව් පිළිසිඹියාපත් මහා ඥාන ධර්මයන්ගෙන් පිරුණා වූ సంతානයක් ඇති අතීතය අනාගතය වර්තමානය කියන කාලත්‍රයට සම්බන්ධ සියලුම ධර්මයන් ස්කන්ධ වශයෙන් ආයතන ධාතු ඉන්ද්‍රිය වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් පටිච්ච සමුප්පාද හේතුඵල ධර්ම වශයෙන් මනාප්ට ගලපා දැකබලා ගැනීමේ උතුම් ඥානයක් ඇත්තා වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට චිත්ත චෛතසික රූප නිර්වාණ ප්‍රඥාක්ති කියනා වූ සියුම් වූ ධර්ම ස්වභාවයන් විනිවිද දැක අවබෝධය කොටගත්තා වූ උතුම් ඥාන සම්පත්තියක් ඇති ධර්මයෙන් පිරුණා වූ సంతානයක් ඇති ඒ ධර්මයන් පෘතජන సంతානවලට පෘතජන භාවයෙන් මිදී යෑම පිණිස ආර්ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස සසර දුකින් මිදී යෑම පිණිස විසිතුරු කොට උපමා උපමේය ගලපා දේශනා කරමින් ධර්මයේ පැහැදිලි කොට වදාලා වූ සත්වයන්ගේ සසර ගමන වැළකුවා වූ වලකාලීමට කරුණාවෙන් පිහිට වුණා වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ নমස්කාරය වේවා ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්ණයට ස්වාක්පාතාදී ගුණයන්ගෙන් සමලංකృత වූ සත්වයන්ගේ කෙලෙස් ගිනි නිවාලන්නා වූ මුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා පහළ වීමට උපකාර වන්නා වූ ආර්යයන් වහන්සේලාගේ సంతානෙහි පහළවන්නා වූ ආර්ය තත්ත්වයට පත්වෙන්න පිළිටවන ඒ උතුම් වූ ධර්මස්කන්ධයට ධර්ම රත්නයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් වූ ශාස්ත්‍රීය දේශනාවේ ගෞරවයෙන් පිහිටා නිහතමානීව පිහිටා උතුම් වූ ප්‍රණීත වූ ධර්මයට ලංව ධර්මයේ තමන්ගේ సంతානේ පිහිටුවාගෙන ධර්ම අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවයට පත් වී වදාළා වූ අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝ රත්නයේට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරයේ වේවා බුද්ධ රත්නයේ අනන්ත වූ අපරිමාණ ගුණ බල පිහිටෙන් ධර්ම රත්නයේ අනන්ත පරිමාණ ගුණ බල පිහිටෙන් සංඝ රත්නයේ ගුණ බල පිහිටෙන් ත්‍රිවිධ රත්නයේ අනන්ත පරිමාණ ගුණානුභාව බලෙන්ද තුනුරුවන් පිළිබඳව එක මොහොතකට හෝ සිත පාදවාගෙන নমස්කාර කිරීමේ කුසල චේතනාවන්ගේ ආනුභාව බලෙන්ද මේ පින්වත් අසාගෙන සිටින්නා වූ සියලුම දෙනා මේ මොහොත දක්වාම සිත වශයෙන්, කය වශයෙන්, වචනීය වශයෙන් තුන්දර මෙහෙවා සිදු කරගත්තා වූ මහානුභාව සම්පන්න කුසල ධර්මයන්ගේ කුසල චේතනාවන්ගේ පුණ්‍ය චේතනාවන්ගේ ආනුභාව බලෙන් අදත් මේ බුදුරජාණන් වහන්සේගේ ඒ දේශිත ත්‍රිපිටක ධර්මයට අයිති ධම් කොටසක් වන අභිධර්ම පාඩම තුලින් කියලා දෙන්නා වූ කරුණු ටික අපේ එන්වත් මේ අසාගෙන ඉන්නා වූ සියලු දෙනාටම හොඳින් වැටහේවා තේරුම් ගැනීමට ශක්තිය ලැබේවා නිර්වෘල්ව අවබෝධ වේවා පැහැදිලිව තේරුම් අරගෙන නිර්වෘල්ව තේරුම් අරගෙන ඒ ධර්මයට කොටු වෙන්නේ නැතුව ඒ ධර්මයට දෘෂ්ටියෙන් ඇලීමක් බැඳීමක් තබා ගන්නේ නැතුව ඒ ධර්මයේ ධර්මයේ හැටියට දැක Tamanගේ సంతානී ඥානෙ උපදවාගෙන ඉන්ද්‍රිය ධර්මයන් වාගෙන හැම දිනාටම සසර දුකින් මිදී නිවෙනින්ම සැනසෙන්න ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්ක අද අපි මේ පින්වතුන්ට විශේෂ පාඩමක් ඔස්සේ ධර්ම කොටස් ටිකක් කියලා දෙනවා. අපි මීට පෙර කතා කරපු ධර්ම කාණ්ඩ වලට එක්කාසු වෙනවා. මේට පෙර අපි කතා කරන ආවා මේ කතා කරන්නේ සූසි ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳවයි සූසි ප්‍රත්‍ය ධර්මයන් ගැඹුරුයි ඒ වාගෙන් කතා කරන්නේ චිත්ත චෛතසික රූප ධර්ම පිළිබඳව අය වගේම සමහර අවස්ථාවලදී නිර්වාණ ප්‍රඥප්ති දෙක එකතු වෙනවා ඒ තැන් තැන්වලදී මේ කතාව අපි ආරම්භ කළේ හේතු ප්‍රත්‍ය මුල් කරගෙන ඉතින් හේතු ප්‍රත්‍ය මුල් කරගන්නකොට මුල් කරගෙන කතා කිරීමේදී අපි මේ දහම් පාඩමට අනුව අවබෝධ කරගත්තා තේරුම් ගත්තා සුතමේ ඥානයේ වශයෙන් හේතු ධර්ම හයක් පිළිබඳව මේ මාතෘකාව යටතේ ඉදිරිපත් වෙනවා කියලා ඒ තමයි ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අදෝස, අමෝහ කියන මේ කුසල හේතු තුනකුත් අකුසල හේතු තුනකුත් ඒ හේතු වල තිබෙනා වූ ශක්තිය තමයි අපි නැවත වතාවක් මේ පාඩම තුලින් අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ මේ දහම් පාඩම ආරම්භ කරන කාලයේදී දැනට අවුරුද්දකට 3කට කලින් මේ පිළිබඳව අපි කතා කළා හේතු ධර්ම හයක් තිබෙනවා හේතුව කියලා කියන්නේ මූල භාවයේ මූල ප්‍රධාන බලවත් වූ ප්‍රධාන කාරණයක් වශයෙන් මුල් වෙච්ච මුල් බහැ ගන්නා වූ කාරණයක් වශයෙන් ඉදිරිපත් වෙන්නා වූ හිතේ පහළවන ධර්ම ශක්තියින් අයක් ගැන කතා කළේ. ඒවා තමයි හේතු ධර්ම කියලා කියන්නේ. අපි මේ පාඩම මේ කියන කතාව තරමක් අපිට අදට ගැළපෙන විදිහට යොදා ගැනීමට අපි කියපු කොටසක් පිළිබඳව නැවත ස්මරණයක් කරලා බලමු මෙන්න මේ විදිහට අපේ පින්වතුන් දන්නවා මේ පාඩමෙන් කෙරෙන්නේ මේ කතාවෙන් සාකච්ඡාවෙන් අපි ඉදිරිපත් කරගන්නේ චිත්ත චෛතසික රූප නිර්වාණ ප්‍රඥප්ති කියලා ධර්ම පහක් ප්‍රධාන වශයෙන් හතරයි මේ ධර්ම සිත චෛතසික රූප කියන ඒවා අපි කිව්වා හේතු වක ඵලයක් හැටියට පහළ වෙන්නා වූ ධර්ම හේතුඵල භාවයේ කැරකෙන ඒ භූමියේ පවතින ධර්ම කියලා. එතකොට සිතක් පහළ වෙනකොට ඒ සිත තනියෙන්ම උදකලාව පහළ වෙන්නේ නැහැ කියලා කිව්වා. ඒ හිතක් පහළ වෙනකොට හිතට බද්ධ වෙච්ච හිතට ගොනු වෙච්ච හිතේ වැඩිච්ච හිතට ආවේනික ಗುಣ ස්වභාව ටිකක් තිබෙනවා චිත්ත ගති ස්වභාව ටිකක් තිබෙනවා හිතේම ගති ස්වභාව ටිකක් ඒවා චෛතසික ධර්ම හේවත් චිත්ත ගති හැටියට අපි හඳුන්වා හඳුන්වා දුන්නා මේ චෛතසික ධර්ම කියලා කියන්නේ හිතේ පහළවන ධර්ම මේ ධර්ම වලින් කරන වැඩක් තිබෙනවා. ඒ කියන්නේ මේ හිත කියන එක <clears throat> පහළ වෙන්නේ යම්කිසි අරමුණක් අරගෙනයි. අරමුණක් එක්ක තමයි පහළ වෙන්නේ. අරමුණක් නැතුව හිත පහළ වෙන්නේ නැහැ. ඒ හිත අරමුණක් ගනිමින් පහළ වෙනකොට ඒ ඒ අරමුණේ හැටියට එකක් දෙකක් හෝ තුනක් ඔය අපි අද කතා කරන හේතු ධර්ම වලින් ගුණ වීම හැදෙනවා චිත්ත ගති ටිකක් හැදෙනවා ඒ වගේ උපකාරයෙන් තමයි හිතක් අරමුණට බැසගන්නේ එතකොට අරමුණ අල්ලගන්නේ ඒ අරමුණ හසු කර ගැනීමේදී අල්ලා ගැනීමේදී මේ හේතු කතාවෙන් කියවෙන මේ නම් ලෝභය හරි ද්වේෂය හරි මෝහය හරි කුසල පැත්තෙන් අලෝභය අද්වේෂය අමෝහය හරි ප්‍රධාන කටයුත්තක් සිද්ධ කරනවා අර අරමුණේ ගැලී හිටින්ට අරමුණට තදින් මුල් දැස ගන්නට මුල් බැහැ ගන්නට. කොහොම ස්වභාවයක් තිබෙනවා මේ හේතු. එතකොට හිතක් අරමුණ දැන ගැනීමේදී අරමුණක් සම්බන්ධයෙන් හිත පහළ වීමේදී මේ හේතු ධර්ම ගිහිල්ලා ඔය අරමුණේ එක්කාසු වෙලා ඒකේ තදින් ඇලියන ගතියක් තදින් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන ගතියක් තියෙනවා ආන්න ඒක නිසා අනිත් ධර්මත් ඔක්කොම ඒවට අනුයාත වෙන්න වෙලා තිබෙනවා වෙනවා ඉතින් මේ කතාව තමයි අපි ඔය පහුගිය කාලේ කරපු හේතු ප්‍රත්‍ය යටතේ ක්‍රියා කතා කළේ. ඉතින් මේ අද මම කල්පනා කළා හේතු ප්‍රත්‍ය කතා කරපු නිසා මේ ඒ හේතු ප්‍රත්‍ය මාත්‍රකාව යටතේ තව ධර්ම විස්තරයක් කරන්න. අපේ පින්වතුන්ට මතක ඇති මේ පත්‍ය පාඩම සූවිසි ප ဋ ාණයට අනුකූල කතාව සාකච්ඡාව ආරම්භ වෙන්න කලින් අපි උපකාරක ධර්ම සාකච්ඡා මාලාවක් සිද්ධ කළා. ඒ තමයි ධම්මසංගණි ප්‍රකරණයේ මාත්‍රිකාවන් ටික සාකච්ඡා කළා. ඒ කියන්නේ ආරම්භ වුණේ කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාපතා ධම්මා සුඛාය වේදනාය සම්පයුත්තා ධම්ම දුක්ඛාය වේදනාය සම්පයුත්තා ධම්ම අදුක්ඛම සුඛාය වේදනාය සම්පයුත්තා ධම්ම යනාදි වශයෙන් අපි ඒ ඒ ධර්ම ටික පිළිබඳව පිළිවෙලින් කතා කරගෙන ගියා. ඒ ටික කියලා ඉවර වෙලා තමයි සාකච්ඡා කළ දැනගෙන තමයි ඊට පස්සේ තමයි අපි මේ ප ဋ ාණ ය පිළිබඳව සාකච්ඡා කරන්නට ඉගෙන ගන්නට හැරුණේ ආරම්භ කළේ ඉතින් ඒ අපි කතා කරපු මාතිකාවේ තික මාතිකාවේ තිබෙනවා කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාගත ධම්මා කියලා මේ ධර්ම සියල්ලක්ම වෙන් කොට දේශ කොටස් කරලා බෙදලා දක්වපු විදියක්. හැබැයි මෙතනදී පටලවා ගන්න හොඳ නෑ මේක මේ කාරණය සූත්‍ර ධර්මත් එක්ක ගලපලා. මේක තේරුම් ගන්න ඕනේ මේ සූත්‍ර විග්‍රහයක් නෙවෙයි. නමුත් සූත්‍ර ධර්මවල තිබෙනා වූ ධර්මම තවත් සියුම් විදිහට අර්ථ විග්‍රහ කරන්නා වූ ක්‍රමයක් තමයි මේ අභිධර්ම පාඩම් වලින් सिद्ध කරන්නේ. අපේ පින්තුන් හොඳට මතක තියාගන්න මේ කතා කරනකොට කනට ඇහෙනවා මෙහෙම වචනයක්. එකක් තමයි කුසල ධම්මා කුසල ධර්මයෝ අකුසල ධම්මා ඒ කියන්නේ අකුසල ධර්මයෝ අභ්‍යාපතා ධම්මා අව්‍යාකෘත ධර්මය. මේකේ තුන්වෙනි පදය අව්‍යාකෘත ධර්ම කියලයි. සූත්‍ර දේශනාවල් වල අව්‍යාකෘත ධම්ම කියලා සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ උත්තර දීලා නැති ඒ වගේම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා නැති ලෝකය අනන්තද ලෝකය අනන්ත නොවේද? ආත්මය අනන්තයිද? අනන්ත නොවේද? බුදුරජාණන් වහන්සේ ඉන්නවද? බුදුරජාණන් වහන්සේ නැද්ද? උන්වහන්සේ පරිණිරවාණන් පස්සේ ඉන්නවද නැද්ද? උන් ඔය වගේ ලෝකයට සම්බන්ධ ආත්මයට සම්බන්ධ ප්‍රශ්න වලට සමහර ඒවට බුදුරජාණන් වහන්සේ උත්තර දීලා පිළිතුරු දීලා නැහැ. බැරි නිසා නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ පිළිතුර ප්‍රශ්නයක් අහන්නා වූ කෙනාටවත් තේරුම් ගන්නට අවබෝධ කර ගන්නට හැකියාවක් නැති නිසා උන්වහන්සේ ඒ උත්තර වලට පිළිතුරු සපයලා නැහැ. සූත්‍ර දේශනාවල් වල ඔය ධම් කොටාසේ කතා කරන්නේ අභ්‍යාපත ධම්ම කියලයි. අව්‍යාපෘත ධර්ම කියලයි. ඒ ඇවිල්ලා සූත්‍ර පිළිබඳව විස්තර කරනකොට මේ අව්‍යාකෘත කියන වචනය පාවිච්චි කරන විදිය සහ ඒ හඳුන්වන ධර්ම කාණ්ඩය. අපි මේ කරන්නේ සූත්‍ර කතනයක් සාකච්ඡාවක් නොවේ සිත, චෛතසික ධර්ම, රූප ධර්ම, නිර්වාණ ප්‍රඥප්ති කියන සියුම් වූ ධර්ම මණ්ඩලයක් ධර්ම කුට්ටාස රාශියක් පිළිබඳවයි. මෙතෙන්ටත් ඉදිරිපත් වෙනවා අව්‍යාපෘත කියන වචනය. පටලවා ගන්නට එපා කියලා කිව්වේ අර සූත්‍ර දේශනාවල් වලින් කියවෙන අව්‍යාපෘත ධර්මයි මෙතනදී කියවෙන්නා වූ අව්‍යාපෘත ධර්මයි කියන එක වචනය එකහඬ වුණාට වචනය එක විදිහට ලිව්වට කිව්වට මේ අවස්ථා දෙකේදීම දෙකේදී කියන්නේ දෙවිදියකට විස්තර වන කරුණු ටිකක්. ඒක නිසා මේ මෙතෙන්ට ගැලපෙන්නා වූ වචනේ තේරුම අපි දැනගත යුතුයි. කුසල ධම්මා කියලා කියන්නේ හොඳ වශයෙන් ප්‍රණීත වශයෙන් ඉෂ්ට වශයෙන් හිතට මනාපයක් ඇති කරන ආකාරයෙන් ක්‍රියාවක් සිද්ධ කරන්නටත් ක්‍රියාවක් සිද්ධ කරනකොට ඇතිවෙන්නා වූ ඒ ධර්ම වලට කියනවා කුසල ධර්ම කියලා. තවත් විදියකට මේක අපි සලකා බැලුවොත් යම් කිසි හිතක අලෝභයත් අද්වේෂයත් අමෝහයත් කියන චෛතසික ධර්ම ටික එකක් හෝ දෙකක් හෝ තුනක් මුල් වෙලා යම් කිසි ක්‍රියාවක් සිද්ධ වෙනවාද හිතවිල්ලක් හිතනවාද වචනයක් කතා කරනවාද ක්‍රියාවක් කරනවාද ඒ ටික කුසල හිතක් කුසල මූල ධර්ම එක්කාසු වෙලා කෙරෙන නිසා එකට කියනවා කුසල ධර්ම කුසල ධම්මා කියලා. අකුසල ධම්මා කියලා කියන්නේ අකුසල චෛතසික ධර්ම හේතු ධර්ම මුල් වෙලා ඒ වාගේ සහසම්බන්ධතාවය මිශ්‍රණය එක්කාසු වීම ඇතුව යම්කිසි හේතු හේතුලි පරපුරක් සිත රාශියක් අරමුණු ගැනීමක් හිතින් කයින් වචනෙන් ක්‍රියාත්මක වීමක් වෙනවද ඒ අවස්ථාවේ පහළුණ චිත්තචෛසික ධර්මයන් කියනවා අකුසල ධර්ම කියලා. කුසල ධර්මත් නොවන අකුසල ධර්මත් නොවන දේවල් තිබෙනවා. කුසලයක් කියලා කියන්නේ අනාගතයේදී හොඳ ශක්තියක් හොඳ විපාකයක් ප්‍රණීත විපාකයක් ගුණනම්වන්ට ඇතිකරන්ට මතු කරන්න පුළුවන් ශක්තියක් තිබෙන මනෝමය ධර්ම විශේෂයක් ගුණ විශේෂයක් හිතවිලි රාශියක් චෛතසික රාශියක් අකුසල ධර්ම කියලා කියන්නේ අකුසල ධම්ම කියලා කියන්නේ අනාගතයේදී ප්‍රතිඵලයක් හැටියට විපාකයක් හැටියට හැටියට කෙටියෙන් හිතේ දරා ගන්න ඕනේ දරා ගැනීම වටිනවා හේතුව ඉස්සරහට කියවෙන දහම් පද ටික තේරුම් ගැනීමට මේක උපකාර වෙනවා ඊළඟට ඊළඟට තිබෙන්නේ මේ අපි හේතු ප්‍රත්‍ය යටදී කතා කරනකොට අපි මේ කිව්වා හේතු ධර්ම. මේ විදිහට එකක් තමයි ප්‍රත්‍ය ධර්ම කිව්වා ප්‍රත්‍ය නිසා හට ගන්න ධර්ම කිව්වා. ප්‍රත්‍ය කියලා කියන්නේ යම් කිසි ධර්මයක් හට ගැනීමට බලයක් හැටියට මූලයක් හැටියට ප්‍රත්‍යක් හේතුවක් හැටියට ඉදිරිපත් වෙන ඒවට කියනවා ප්‍රත්‍ය ධර්ම උපකාරක ධර්මය. ඒකින් ඇතිවෙනා වූ ධර්මයට කියනවා හටගන්න මතුවෙන ධර්මයට කියනවා ප්‍රත්‍යুৎপন্ন ධර්මය කියලා. මේ කතාව කරනකොට මේ හේතු ප්‍රත්‍ය මාත්‍රිකාවේ අපිට කතා කරන්න වෙනවා පීවි වශයෙන් හතක්. හොඳට මතක තියාගන්න. පීලි වශයෙන් හතක් කතා කරන්න සිද්ධ වෙනවා. ඔය කුසල අකුසල අව්‍යාපෘතේට දාලා. මොකද්ද කතා කරන්නේ? මේ හේතු ප්‍රත්‍ය ධර්ම. හේතු ප්‍රත්‍ය ධර්ම තුන් ගොඩකින් කතා කරනවා. දැන් අපි ඉස්සර වෙලා කිව්වනේ කොටස් තුනක් තියෙනවා කියලා හේතු මේ කුසල ධම්ම ධම්මා අකුසල ධම්මා අභ්‍යාකත ධම්ම කියලා. කුසල ධර්ම අව්‍යාකෘත ධර්ම අකුසල ධම්ම අභ්‍යාකෘත ධර්ම. අපි මෙන්න මේ විදිහට මේ කාරණේ තේරුම් ගනිමු. මේ හේතු ප්‍රත්‍යයේ තියෙනවා පීලි හතක් පිළිබඳව කතා කරන්න. ඒකට කියනවා විසර්ජනාව කරන්නා වූ විසර්ජනාව කරන්නා වූ විමසා බලන්නා වූ පීලිවලට දාලා වීති වලට දාලා කතා කරන සාකච්ඡා කරන කොටස කියලා. එතකොට මතක තියාගන්න හේතු ප්‍රත්‍ය මාත්‍රකාව යටතේ මේ වීති හතක් පිළිබඳව කියවෙනවා. පීලි. අපි මේ පීලි මොනවද කියලා අපි මේ විදිහට බලමු. පොතක් පතක් තිය ළඟ තියාගෙන ඉන්නවා නම් ලියාගත්තත් කමක් නැහැ. හැබැයි මම මේක කියන්නේ බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී මුඛයෙන් පාවිච්චි කරපු දේශනාකට වදාළා වූ ඒ මිහිරි වූ මధుර වූ pāli භාෂාව පාවිච්චි කරනවා ඒ pāli භාෂාවේ වත් තේරුම අපි දැනට කතා කරන සිංහල භාෂාවෙන් මද මේ කියන්න වගේ කියලා දෙනවා. මේකෙදි pāli භාෂාවේ වචනයි සිංහල භාෂාවේ වචනයි සමහර තැන්වල සමාන වෙනවා සමහර තැන්වල අසමාන වෙනවා ඒක පටලවා ගන්න හොඳ නැහැ මම මේව pāli වාක්‍යයක් කියනවා මොකද්ද කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතු පත්‍යේන පත්‍යය මේ තමයි pāli පදේ pāli වාක්‍යය කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතු පත්‍යේන පත්‍යය මෙතන තිබෙනවා pāli වචන හතක් කුසලෝ ධම්ම කුසලස්ස ධම්මස්ස හේතු පච්චයේන පච්චය. මේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නට පාවිච්චි කරපු විසිතුරු වූ ඒ වගේම පිරිසිදු වූ පැහැපත් වූ උන්වහන්සේගේ බුදුනුවණින් යහපත්ය කියලා ඒ උතුම් ධර්මයේ දේශනා කරන්න තෝරාගත් භාෂාවේ වචන ටිකක්. මේකේ සිංහල තේරුම මේ විදිහට කියනවා. ඒ තමයි කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්ම සීහිතපච්චේන පච්චය. ඔය එක තීලියක්. කුසල ධර්මය. කුසල ධර්මය කුසලෝ ධම්මෝ කියන්නේ කුසල ධර්මය. කුසල ධර්මය කුසල ධර්මයට කුසල ධර්මයකට මූල භාවයෙන් ප්‍රත්‍ය වෙනවා කියන එක. දැන් බලන්න මේක ටික එක ළඟ යන වචන නිසා මේකේ අවබෝධය ටිකක් ගැටෙන්න පුළුවන් කෙනෙකුගේ හිතට. කුසලෝ ධම්ම මොකද්ද කුසල ධර්මය කියලා කිව්වේ? ඒ කියන්නේ අනාගතයේදී හොඳ විපාකයක් හොඳ ශක්තියක් විඳිනෙකුට සැප ශක්තියක් ඒ වගේම වැරදි නැති ප්‍රණීත ශක්තියක් ගුණයක් මතු කරලා දෙන්න පුළුවන් ගතියක් තියෙන බලයක් තිබෙනවා අනාගතේ හොඳක් ඇති කරන්න පුළුවන් ගතියක් බලයක් තිබෙනවා ඒකට කියනවා කුසලෝ ධම්මෝ කියලා හැබැයි ඒක ජීවියක්වත් සත්වයක්වත් පුද්ගලයෙක්වත් දෙවියෙක්වත් එහෙම මිනිසෙක්වත් නෙවෙයි. කුසලෝ ධම්මෝ කියන්නේ එහෙම සත්වයේ ජීවියක් පුද්ගලයෙක් දෙවියෙක් බ්‍රහ්මයෙක් කිහිම එකක් නෙවෙයි. ඒක ඇවිල්ලා අනාගතයේදී අනාගතයේ කාලයේ යොම් කොයි යම් තැනක හෝ වේවා රූපයක් එක්කාසු කරගෙන ආශ්‍රය කරගෙන හෝ නැතුව මොකක් හරි විපාක වශයෙන් හොඳක් මතු කරන්න පුළුවන්. හොඳක් උපදවන්න ශක්තිය තියෙන එකට කියනවා කුසල ධර්මය කියලා. එතකොට ඒ වගේ කුසල ධර්මයක් ශක්තියක් බලයක් අනාගතයේදී විපාකයක් හැටියට මතුවෙන අනාගතයේදී විපාකයක් හැටියට මතුවෙන්නා වූ එහෙම විපාක දෙන්න පුළුවන් ලක්ෂණ ගතියක් ඇති එතනදී සත්‍යයේ කුත්‍රේ නොවන්නා වූ ධර්ම ස්වභාවයකට ගුණ ස්වභාවයකට යම්කිසි ප්‍රත්‍යවීමක් හේතු භාවයෙන් මුල් වෙලා පත්‍ය වීමක්. උපකාරක වශයෙන් ඉදිරිපත් වීමක් තියෙනවා. අන්න ඒ කතාව තමයි මේකේ කියන්නේ. හොඳ ශක්තියකින් හොඳ ශක්තියකට උපකාර. හොඳ බලයක් තව හොඳ බලයකට උපකාර හොඳ ගුණ ස්වභාවයක් තවත් හොඳ ගුණ ස්වභාවයකට උපකාර වෙනවා ප්‍රධාන වෙලා මුල් වෙලා උපකාර වෙනවා. ඔය දැන් බලන්න හොඳ හොඳකට උපකාර වෙනවා කියන එකනේ කරන්නේ. දැන් මේ වෙලාවේදී හිතක් පහළ වෙනවා කියලා කියන්නේ සත්වයක් නෙවෙයි ජීවියක් පුද්ගලයෙක් දෙවියෙක් ආත්මයක් නෙවෙයි. ඒක හොඳයි කියලා සලකන්න පුළුවන් ගුණ ශක්තියක්. ඒකේ ඵලයෙන් යම් කිසි තැනක හෙට හෝ අනිත්‍යා ලබන මාසේ ලබන සතියේ ලබන අවුරුද්දේ ලබන ආත්මයේ කොතන හෝ දැනක හොඳට ප්‍රණීතාකාරයෙන් යම් කිසි දෙයක් මේකේ බලෙන් ඉලිප්පෙනවා නම් මතුවෙනවා නම් උපදිනවා නම් ඒකට උපකාර වෙන්නේ මොකද්ද මෙතන පහළ වෙච්ච හොඳ කුසල බලය හොඳ කුසල ශක්තිය තමයි අතෙන්ට අතන පහළ වෙන කුසල ගතියට පත්‍ය උනේ හේතුනේ. ඔය කතාව තමයි මේ ලස්සනට පැහැදිලිව පිරිසුදුව කියන්නේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස හේතුපත්‍යේන පත්‍යෝ කියලා. ඉතින් ඕක බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සත්තු කතා අයින් කරලා තියෙන්නේ මෙතන. සත්ත්ව කතා අයින් කරලා. පුද්ගල කතා අයින් කළා ජීව ලෝක අරවමිය ඔක්කොම අයින් කරලා යම්කිසි බලයක් ගුණයක් ක්‍රියාත්මක වෙනවා තවත් ගුණයකට උපකාර වශයෙන් ඒ කතාවක් කියන්නේ මේක ආත්ම ශක්තිය ආත්ම හැඟීම අයින් කරන්ට ඉවත් කරන්ට අතුගා දාන්නට මහා උපකාරක දේශනාවක්. තව කතාවක්. දැන් මේ අපි කියන්නේ මොකද්ද මම මේ මාත්‍රකාව කලේ හේතුප්‍රත්‍ය යටතේ කියවෙන්නා වූ දහම් පද ඒලි හතක් මේ කියන්නේ. මේකේ පළවෙනි එක මේ කියන්නේ. තව තියෙනවා මේකේ. <coughs> තව යන්න. මේක විස්තර කරන මේම මේකත් පාලියෙන් කියන්නේ. සිංහලෙන් අපි ඊට පස්සේ ලියලා ගමු අපේ භාෂාවට අපි ව්‍යවහාර කරන භාෂාවක. කුසල හේතු සම්පයුත්තකානං කන්දානං කුසල හේතු සම්පයුත්තකානං කන්දානං හේතු පච්චයේන පච්චය. ඔතනත් වෙනවා කුසල හේතු සම්පයුත්තකානං කන්දානං හේතුපත්‍යේන පච්ච වචන හතක් තියෙනවා. බලන්න කුසල හේතු. කුසල භාවයේ හොඳ භාවයේ තිබෙන්නා වූ හේතු ධර්මයෝ. කුසල හේතු කියන්නේ ඒවා. කුසල හේතු. හොඳට මතක තියාගන්න මොනවා ගැනද මේ කතා කරන්නේ කුසල හේතු කියන්නේ මොකද්ද? අලෝභය, අද්වේෂය, අමෝහය. ඔන්න ඔය ටික තමයි කියන්නේ කුසල හේතු කියලා. ඇයි ඒවට එහෙම කියන්නේ? ඔය මේ වගේ තිබෙනවා මේ හොඳක් කරනකොට මේ ධර්ම තුන ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා ඒ හොඳක් කිරීමේදී අරමුණේ හොඳට සාන්තව බලවත් ලෙස තලපදියම් වෙලා බලවත් ලෙසයකට අහු වෙලා බලවත් ලෙස අරමුණේ තදින් ඇනිලා ඒ අනිත් ධර්ම වලට උපකාර ඕක තමයි හේතු ධර්ම වල තිබෙන ඔය කුසල හේතු වල තියෙන ස්වභාවය. මේ කුසල හේතු කියලා කියන්නේ ඔය තුන් දෙනා. අලෝභ, අදෝසමෝහ. ඔය තුන් දෙනා ඔය ධර්මතා තුන සම්පයුත්තකාණං කන්දානං ඒ කියන්නේ ඒ තුන් දෙනත් එක්ක ඉන්නා වූ අනිත් ස්කන්ධ වශයෙන් කතා කරන්න පුළුවන් චෛතසික ධර්ම සම්පයුත්තක කන්ද කියලා කියන්නේ සම්පයුත්තක කන්ද කියලා කියන්නේ ඔය වේදනාව සංඥාව සංඛාර විඥාන ඒ වගේම ගත්තයින් පස්සේ මේ ඔය ඇති වෙනවා විශේෂයෙන්ම මනෝමය වශයෙන් ඇතිවෙන්නා වූ ওই ධර්ම ටික සම්පයුත්තක ඛණ්ඩ. ඊ සම්පයුත්තක ධර්ම ටිකට හේතුපච්චේන පච්චයෝ මූලික ස්වභාවයෙන් ප්‍රත්‍ය වෙනවා. මුල් වීමෙන්. දැන් මේකෙන් තව එකක් තියෙනවා පරිස්සම් වෙන්න ඕනේ. සම්පයුත්තක ඛණ්ඩ කියලා කිව්වොත් අපි තේරුම් ගන්න ඕනේ අනිත් මේ චිත්ත චෛතසික කතා කරන්නේ නැතුව හරි ලේසියෙන් පාවිච්චි කරපු වචනයක් එක්කාසු කරගන්නවා ඛණ්ඩ කියලා වචනයක්. එහෙනම් මොකක්ද තේරුම් ගන්න ඕනන්නේ වේදනාවයි වේදනා චෛතසිකයයි සංඥා චෛතසිකයයි අනිත් චෛතසික ධර්ම කුසල චෛතසික ටිකයි ඊට පස්සේ හිතයි සම්පයුත්තක ධර්ම සම්පයුත්තක ඛණ්ඩ එහෙනම් කුසල හේතු කියලා කිව්වෙ මොකද්ද අර චෛතසික තුන් දෙනෙක් කියවනේ අලෝභ අදෝෂ අමෝ ඒ තුන් දෙනා අනිත් ධර්ම ටිකට ඛණ්ඩ වශයෙන් සලකන ස්කන්ධ වශයෙන් සලකන සම්පූර්ණ ධර්ම ටිකට මූලභාවයෙන් හේතු වීම වශයෙන් පත්‍ය වෙනවා හේතුව ඒ තුන් දෙනාට එහෙම කරන්න පුළුවන් හැකියාවක් බල ස්වභාවයක් ස්ට්‍රෙන්ත් එකක් පවර් එකක් ඒගොල්ලන්ට තියෙනවා ඒ ධර්ම වලට තියෙනවා මොනවටද ඒ අලෝභ අදෝස අමෝහයෙන් ධර්ම වලට කුසල හේතු එතකොට මෙතනදී මේ තුන් දෙනාට තියෙනවා බල ශක්තිය. ඒ කියන්නේ ප්‍රත්‍ය ශක්තිය. උපකාර වීමේ හැකියා ගුණය. අනිත් අයට උපකාර වීමේ හැකියා ගුණය තියෙනවා. මේ ටික ගන්නකොට අපි තව එකක් ගනිමු මෙහෙම. පිනක් කරන වෙලාවේදී කුසල වශයෙන් කතා කරන ඔය සිත් ඔක්කොම ටික එතෙන්ට කඩාගෙන ඉන්නේ නැහැ. අපි කියනවනේ කුසල් සිත් කියලා જાතියක්. කුසල් සිත් තියෙනවා කාමාවචර කුසල් 8ක්. ඊළඟට රූපාවචර කුසල් සිත් විස්තරාත්මක විදිහට පහක්. අරූපාවචර ධානය ගැන කතා කරනකොට එතනදී තිබෙනවා සිත් හතරක් ඊළඟට කියනවා මේ ඔය ලෝකෝත්තර ධර්ම මාර්ග ගත්තොත් එහෙම එතනක් වෙනවා. අතරක් ওই විදිහට කුසල ධර්ම හැටියට කතා කරන මේ මේ හිත් ටිකක් තියෙනවා. ඒ හිත් ඔක්කොම එක පොදියට එක තැනක අහුවෙන්නේ නැහනේ. ඔය හිත් එකක් විතරයි. ඉදිරිපත් වෙන්නේ. ඒ එකක් ඉදිරිපත් වෙනකොට ඒකේ තිබෙනවා හිතක ওই විදිහට වැඩ කරන්නා වූ හිතකුත් ඒ වගේම චෛතසික ධර්ම රාශියකුත් ඔක්කොම සාමූහික වශයෙන් ගත්තාන් පස්සේ කුසල් චෛතසික තියෙන්නේ 38යි. 38යි. එතකොට ඒ 38 38 ඒ චෛතසික 38 විස්තරාත්මකව ගත්තාන් පස්සේ හැබැයි එක සිතක පහළ වෙනකොට 33ක් 34ක් 32ක් ඔය විදිහට තමයි වැඩ කරන්නේ. එක හිතක පහළවන්නා වූ කුසල ටික කුසල මූලය ටික අනිත් චෛතසික ධර්ම වලට සාහිතට යම්කිසි බලපෑමක් කරනවා ප්‍රත්‍ය වෙනවා කියන කතාවේ තියෙන්නේ. එතකොට ප්‍රත්‍ය ශක්තියක් තිබෙනවා නම් උපකාර වීමේ ගුණයක් ඒ ධර්මතා තුනට තියෙනවා නම් ඒ මොනවාද අලෝභ අදෝෂ වලට තියෙනවා නම් ඒ උපකාරය ඒ පිහිට ඒ ආධාරය ලබන්නේ කවුද ලබන්නේ මොනවද ඒ තමයි හිත අර මූල ධර්මයන්ගේ උපකාරය ලබනවා. වේදනාව ඒ මූල ධර්මයන්ගේ හේතු ධර්මයන් උපකාරය ලබනවා. සංඥා චෛතසිකේ ඒ මූල හේතු ධර්මයන්ගේ උපකාරය ලබනවා. ඊළඟට අනිත් චෛතසික ධර්මත් ඒ වගේ උපකාරක භාවය ලබනවා. එතකොට උපකාරය ලබන්නා වූ ඒවාට තමයි කියන්නේ ප්‍රත්‍ය උප්පන්න ධර්ම ප්‍රත්‍ය ලබන ධර්ම උපකාරී ලබන්නා වූ ධර්ම කියලා. දැන් උදාහරණයක් හැටියට මෙහෙම ගත්තොත් අපි දානේ මය පින්කම් සිද්ධ කරනවා දානේ පූජා කරනවා නিত্য පංචශීලයේ වශයෙන් සමාදන් වීම වශයෙන් පොයට අටසිල් වශයෙන් දසසිල් වශයෙන් සීලේ ආරක්ෂා කිරීමත් රැකීමත් සිදු කරනවා. ඒ වගේම කර්මස්ථාන ඉදිරිපත් කරන භාවනා කිරීම වශයෙන්ුත් කරනවා. ඔන්න දැන් බලන්න. දාන දෙනවා, සී සමාදන් වෙනවා, භාවනා කටයුතු කරනවා, උදේහවා වන්දනා කරනවා, පහනක් පත්තු කරනවා, ඊළඟට මල් පූජා කරනවා, බණ අහනවා. ඊළඟට අය සේනාසන අතුපතු ගෑම් වශයෙන් ගෝධි මළු අතුපතු ගෑම් වශයෙන් වතාවත් කරනවා. ස්වාමින් වහන්සේලාට උපස්ථාන කරනවා. පින් අනුමෝදන් කරනවා. පින් දෙනවා. මිය පරලෝකියා වූ අයට. ධර්ම සාකච්ඡා කරනවා. ඉතින් මේව ඇවිල්ලා මේ ක්‍රියානි මේවා ක්‍රියාව මේවා හොඳ ක්‍රියා හොඳ දේවල් හැටියට සැලකනවා. ඌට ලෝකේ අපි කියන්නේ හොඳ ක්‍රියා, හොඳ කටයුතු, හොඳ දේවල් කියලා. ඒක සිද්ධ වෙන්නේ බණ අහනකොට කණින් වන්දනා කරනුට වචනේනොයි කයනොයි භාවනා කරනකොට හිතෙන් සීල් රකින්නකොට කයින් වචනේ දානේ දෙනකොට වට මේ කයනුයි හිතෙනුයි වචනයත් ඒ විලාවට සම්බන්ධ වෙනවා ධර්ම සාකච්ඡා කරනකොට හිතයි වචනයයි පින් අනුමෝදන් කරනකොට වචනය හිත සමහරට වැංගටනකොට කය ওই විදිහට මේ ක්‍රියාවන් සිද්ධ කරනවා ඒවා පිටට පේනවා පිටට ටිකක් කෙනෙකුට සමහර කොටස් පේනවා මේ කයින් කරන ක්‍රියාවේදී හොඳයි කියලා කරන දේවල් වචනෙන් කරන දේවල් හිතින් කරන දේවල් තුළ හිතෙන් අපිට නොපෙනෙන්නා වූ අපිට පිටට නොදැනෙන්නා වූ ධර්ම ගුණයක් තිබෙනවා හිතේ. ඒවා මෙහෙයවන. ඒක කාමාවචර මොකක් හරි කුසලයක්. කුසල හිතක්. ඒ කුසල හිතේ අර ක්‍රියාවල් කරවන දුවවන ක්‍රියාවල් නිකන් ගැම්ම ඒ ක්‍රියාවල් බන අස්සවන්ට බන අස්සවන බන සඳහා කතා කරන යවන වන්දනා කරන බලවත්කම තිබෙන සිත් පහළ වෙනවා. ඒ සිත් ඇවිල්ලා ජවන් සිත්. ඒ ජවන් සිත් වලින් කෙරෙන්නා වූ මෙහෙය තමයි මේ පිටට ඉදිරිපත් වෙන්නේ. එතකොට ඒ ඇවිල්ලා වන්දනා කරනකොට කුසල සිතක් පහළ වෙනවා කාමාවචර. අපි හිතමු ගාථා කියනකොට කුසල සිත පහළ වෙනවා කාමාවචර. පින් දෙනකොට කුසල සිත පහළ වෙනවා කාමාවචර. මේ කාමාවචර සිත්. මෛත්‍රී කර්මස්ථානයේ අරගෙන භාවනා කරන රූපාවචර. ධානා සිත් උපදවා ගත්තොත් ඒ විදියයි. ඊළඟට ওই විදිහට මේ රූපාවචර වශයෙන්ුත් අරූපාවචර වශයෙන්ුත් සත් පහළ වෙනවා. දැන් බලන්න මේ වැඩ කයින් කරනකොට ඒ හිතන පහළ වෙනවනේ හිත. ඒ හිතාස්සේ තමයි මේ අර මම අපි කියපු අලෝභය, අද්වේෂය, අමෝහය කියනා වූ දේවල් ඉතන තමයි වැඩ කරවන්නේ අර යවන් හිත් වල. මේ කයින් ක්‍රියා ක්‍රියාවක් කරවන කයින් වන්දනාව කරවන වචනයෙන් ගාථා කියවන ඔක්කොම ක්‍රියෙන්නේ ඒවා කියවන්න හැකියාව බලයේ තිබෙන ජවන් සිත් පහළ වීම හරහා ඔය ජවන් සිත් ඔය වචන කතා කරවන්නේ ඒ කුසල් වශයෙන් ක්‍රියා කරවන්නේ ඒකේ තියෙනවා ඒ වගේ දේවල් කයින් වචනෙන් හිතින් කරවන්න පුළුවන් කුසල ගතිය ඔන්න උතනදී තමයි අර අලෝභ හේතු, අදෝස හේතු, අමෝහ හේතු කියන දේවල් දෙකක් හෝ තුනක් ඒ අවස්ථාවේ හැටියට ක්‍රියාවේ හැටියට පහළ ඒ පහළ වෙනකොට ඒ සිතුවිලි ඒ චෛතසික ධර්මය හිත හේතු ප්‍රත්‍යයෙන් හේතු ප්‍රත්‍ය හේතු භාවයෙන් මූල භාවයෙන් අනිත්තර ක්‍රියා කරන මේ ඒ ජවන් සිතටත් චෛතසික ධර්මයන්ටත් යම්කිසි බලගැන්වීමක් උපකාර වීමක් බලපෑමක් කිරීමක් හසුරුවා ගැනීමක් සිදු කරනවා. ඒක තමයි හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ මේ කුසල ධර්මයක් කුසල ධර්මයක්. ඔන්න දැන් මේ මම කෙටියෙන් මේ පින්වතුන්ට කිව්වේ මොකද්ද? කුසල ධර්මයක් කුසල ධර්මයකට හේතුප්‍රත්‍යයෙන් පත්‍ය වෙනවා කියන එකයි. කුසල ධර්මයක් කුසල ධර්මයකට හේතුප්‍රත්‍යයෙන් පත්‍ය වෙනවා. තවත් පොඩි උදාහරණයක් ගමු. අපි මෛත්‍රී භාවනාව අරගෙන මෛත්‍රී කර්මස්ථානය කියන්නේ ඔය සත්‍ය අරමුණක්නේ. ඒ මෛත්‍රී සමාජයකට මෛත්‍රී හැඟීමට ගැළපෙන්නා වූ යම්කිසි සත්ව අරමුණක් ඉදිරිපත් කරගෙන අපි නිරන්තරයෙන්ම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා ඕක අවංක හිතින් මොන දිනු කරනවා වඩනවා මේක කරගෙන යනවා මෙහෙම කරගෙන යනකොට ඒ එතනදී ජවන් අවශ්‍යයි ඒ කියන්නේ මෛත්‍රී වඩන්ට ජවන් අවශ්‍යයි. ඒ ජවන් අස්සේ තිබෙනවා අලෝභ හේතුව, අද්වේෂ හේතුව, අමෝහ හේතුව. මේ තුන් දෙනා අර අනෙක් චෛතසික ධර්මයන්ට හිතට හරි බලෑනියක් කල්පනවා කරගෙන යනවා දෙනවා. එතකොට මේ මෛත්‍රී ආරම්මණයට අර සත්ත්ව සංඥාවට හොඳට තදින් කාවැදිය කිදා බහැලා ඒකේ වැසගෙන ඉන්න ගතියක් මේ තුන් දෙනාට කරන්න පුළුවන්. අනිත් හිතටත් ඒකේ ඉන්න පුළුවන්කම තියෙන මේ තුන් දෙනාගේ බලය නිසා. ඔන්න ওই විදිහට තමයි මේ පදය තේරුම් ගන්න ඕන කුසල ධර්මයක් තවත් කුසල ධර්ම කියන චෛතසික ධර්මයන්ට මේ හේතු වෙනවා උපකාර වෙනවා කියන්නේ ඒක ඒ විලාවිදි සිද්ධ වෙන්නේ. මම මුලින් කිව්වා විස්තර කරනට මෙතනින් යම් කිසි දෙයක් හැදුවොත් එහෙම මෙතන යම් කිසි බලයක් හැදුවොත් අනාගතයේදී යම් කිසි දෙයකට පිහිට වෙනවා. ඕක කියන්නේ කිව්වේ දුර තියෙන තේරුම් ගන්නට. ඒක ඉස්සරහදී අපි කතා කරනවා. ඒක අව්‍යාපෘතියට කතා කරන්නේ මේ කියන්නේ ඒ විලාවේදී ඒ මොහොතේදී කුසලයක් කුසලයකට මේ ස්කන්ධයන්ට හේතු ප්‍රත්‍ය වෙන තාලෙ. දැන් එක පීලියක් කිව්වා. දැන් මොකද්ද කිව්වේ? කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතු පච්චයේන පච්චයෝ කියන එක. ඔය අනුසාරයෙන් අපි හොඳට හිතාගෙන යන්න තව තියෙනවා. ඔක ඔක කියනවා නම් කියන්න ඕන පළවෙනි උස මේ කියන්න ඕන කුසල් සිත් 8ටම 8 වතාවක් කියන්න. කාමාවචර කුසල් සිත් 8ට. මේක වෙන්නේ කොහොමද කියලා. ඒ කාමාවචර කුසල් සිත් 8 ඒ ජවන් 8 අටවතාවකට කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපත්‍යේන පත්‍යෝ කියලා විස්තර කරනකොට නම් හොඳටයක් අහුවෙන්නේ. ධ්‍යාන හිත් පහ ගැන ගත්තාන් පස්සේ ඒකෙත් පස් සතාවක් කියන්තු. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මා හේතුපච්චේන පච්චයෝ කියලා ඒ ඒ හිතට කොහොමද මේ ධර්මතා තුන අනිත්‍යයිසිකයන් උපකාර වෙන්නේ උදව් වෙන්නේ කියලා. ඊළඟට අරූප ධර්ම ගැන කතා කරනකොටත් අරූපී ඒ භාවනාව අරූප කියන්නේ අරූපාවචර ධානය උපදවන කොටත් එතකොටත් අපි තේරුම් ගන්න ඒ හිතට ගැළපෙන හැටියට මේක තේරුම් ගන්න. ලෝකෝත්තර මාර්ග සිත් හතරේ තේ විදියයි. කියනවනම් 21 වතාවක් දිගට කියාගෙන යන්න ඕනේ මේ හිතේදී කුසලෝ ධම්මෝ කුසලස ධම්මස හේතුපත්චයෝ කියලා කියන්නේ මෙහෙමයි. මේ දෙවෙනි හිතේදී කුසලෝ ධම්මෝ කුසලස ධම්මස හේතුපත්චේන පත්‍යෝ කියලා කියන්නේ මේ විදිහටයි කියලා අපි කියාගෙන. එතකොට තමයි හිතට කාවදින්නේ සාර. නමුත් මේ පෙන්වතුන් ඉතින් මේ විදිහට තේරුම් ගන්නට විස්තරාත්මකව මෙනෙහි කරන්ට එක එක හිතක තිබෙන්නා වූ දැන් ওই හිතක් කියලා කියන්නේ චෛතසික රාශියක් එක්ක පහළ වෙන සිතක්නේ. ඒ කියන්නේ නාම ධර්ම මණ්ඩියක්නේ. කියන්නේ සමූහයක්නේ. ඒ එක එතන එතන තියෙන නාම ධර්ම සමූහයෙන් විශේෂ නාම ධර්ම තුනක් අනිත් ඒවට යම්කිසි හයිය ගැම්ම පවත්තන බලපෑමක් කරන මූලභාවයෙන් හේතු වෙන එකක් තමයි ඔකේ තියෙන ප්‍රත්‍ය වෙන එකක් තියෙන්නේ. ඒ ටික තමයි කිව්වේ. ඔන්න පළවෙනි පීරිය ඔන්න ඉවර කරා. කෙටි වැඩි විස්තරනේ පළවෙනි පීරිය කෙටි අවසන් කරා. දෙක දෙක තමයි කුසලෝ ධම්මෝ අභ්‍යාපතස්ස ධම්මස්ස හේතුපත්‍යේන පත්‍යයෝ. මේ පාලි පාඨයක් පාලි පදයක් කුසලෝ ධම්මෝ ඒ කියන්නේ කුසල ධර්මය අභ්‍යාකතස්ස ධම්මස්ස ඒ කියන්නේ අව්‍යාපෘත වූ ධර්මයකට හේතුපත්‍යේන පත්‍යයෝ හේතු ප්‍රතිවි භාවයෙන් උපකාරක භාවයෙන් යම්කිසි බලපෑමක් පිටවීමක් උදව් වීමක් කරනවා. මම මතක් කරා මේ පින්තුන්ට මේ අව්‍යාගත කියන ධර්මයේ පටලවා ගන්න ඉපාය කියලා. සූත්‍ර නෙවෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ නාම ධර්ම රූප ධර්ම. ඒ කියන්නේ චිත්ත චෛතසික ධර්ම. මෙතන කුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට හේතුප්‍රත්‍යයෙන් වෙන්නේ මේ විදිහටයි අපි තේරුම් ගන්න ඕනේ. මෙතනදී මේ තියෙනවා මේ අපි කියවනේ කුසල් සිත් 21ක් තියෙනවායි කියලා. දැන් කුසල් සිත් 21ක් තියෙනවා. එතකොට ඒ කුසල් සිත් වලින් සමහර ඒවාගෙන් පහළ වෙනවා මේ පහළ වෙනවා හේතු ද්වේෂය කියන්නේ පහළ වෙනවා හේතු දෙකක් තියෙනවා ලෝභ දේ ඒ කියන්නේ ප්‍රඥාව ක්‍රියාත්මක වෙන්නේ නැති තැන් තියෙනවා සමහර සිත් තියෙනවා ඔය අලෝභ හේතුවයි අදෝෂ හේතුවයි අමෝහ හේතුවයි කියන ඒ ධර්මතා හේතු ධර්ම තුනම තියෙන ක්‍රියාත්මක වෙන දැන් තියෙනවා. එතකොට ඒවා ඒ අවස්ථා දෙකේදී හේතු එකක් තිබුණා දෙකක් තිබුණා හෝ වේවා තුනක් තිබුණා හෝ වේවා. ඔය විලාවේදී බලන්න අපේ අපේ හිත කුසල් සිතක් පහළ වෙනකොට ඒ කුසල් සිතට සමානුපාතික වෙයි කියන්නේ ඒ කුසල් සිතේ ආනුභාවයක් එක්ක අපේ ශරීරයේ තිබෙනා වූ රූපවල යම්කිසි වෙනස්කමක් ඇති වෙනවා. යම්කිසි වෙනස් වීමක්. ඒකට කියනවා චිත්තජ රූපවල පහළ වීම කියලා. චිත්තජ රූප පහළ වෙනවා. අපි කියවනේ කර්මජ රූප, චිත්තජ රූප, ඍතුජ රූප, ආහාරජ රූප කියලා රූප වර්ග රූප 15 වෙනවා විදි හතරකට කියලා. මෙතන මේ කියන්නේ ඔය හතරම නෙවෙයි. ඔය හතරෙන් එකක් කියනවා මෙතන. අපි බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ නමක් දිහා ලස්සනට ඉතාම ශාන්ත සුන්දර. ඒ වගේම තමන් ළඟට ගියාම තමන්ට කතා කරනවා තමන් ගියා කරුණාවෙන් මෙත්යම බලාගෙන ඉන්නවා වගේ හැඟීමක් ඇති කරන ලස්සන පිවිතුරු බුදු බුදු පිළිමයක් ඉදිරි පිට පිට ගිහිල්ලා ඉදිරියට ගිහිල්ලා අත් දෙක එකතු කරගෙන ඒ දිහා බලාගෙන වැඳගෙන බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණය අවිහිංසාවට කොච්චර උතුම් තනක් දුන්නාද කියන කාරණය. උන්වහන්සේ බැනුම් මිනිස්සු බැන්නත් ගණන් නොගෙන ඉන්නවා කියන ඒ කාරණය. ඒව නොසලකනවා. ඒ බුදු ගුණ මේ සත්‍යයන්ට මොන ප්‍රයෝජනයක් පතාගෙනද මේ උදව් කරන්නේ උපකාර කරන්නේ බුදුරජාණන් වහන්සේ කිසිම දෙයක් එක බත්හැන්දක් එක වන්දනාවක් අපේක්ෂා කරන්නේ නැතුව හොඳයි කියලා කියව ගන්නට එකම දෙයක්වත් ප්‍රාර්ථනා කරන්නේ නැතුව කිසිම තැනක ප්‍රසිද්ධියක් නම්බුනාමයක් අපේක්ෂා කරන්නේ නැතුව මේ ලෝකයාට පිහිට වෙනවනේ කියන ඒ ගුණය කරුණා ගුණය අව්‍යාජ ඒ බුදු ගුණය පිළිබඳව ඒ රූපේ දිහා බලාගෙන මෙනෙහි කරනකොට අපේ හිතේ පහළ වෙන්නේ අන්නර අලෝභ හේතුවයි අද්වේෂ හේතුවයි අමෝහ හේතුවයි එක ඒකේ බලපෑමින් පහළ වෙන්නා වූ නාම ධර්ම තව චිත්තචෛසික ධර්ම ටිකක්. ඔය විතරක් නෙවෙයි. ඒ ටික අපි ඉස්සලා කිව්වනේ දැන් මෙතන කියන්නේ ඒ එකම අපේ හිතේ ඇති වෙනවා පුදුම විදිහේ සහැල්ලු ගතියක්, බර නැති ගතියක්, සෞම්‍ය ගතියක්, උඩ පාවෙනවා වගේ ගතියක්, ඇත් එකට කඳුළු පිරිච්ච ගතියක්, ඒ වගේම පුදුම ප්‍රසාදනීය ජීවිතේ වුණත් මට පුදන්න පුළුවන් කියන හැඟීමක් එක්ක හරි ශරීරය ඇති වෙනවා අමුතු විදිහේ ගුණ ස්වභාවයක් රූපවල. ඒ රූපවලට කියනවාම ඒ කුසල් සිතින් උපන් රූප කියලා. බුදුරජාණන් වහන්සේ දෙස බලාගෙන ඉන්නකොට ඒ කුසල් සිතින් පහළ වෙන රූප කියලා කියනවා චිත්තජ රූප. සිතින් උපන් රූප. ඒ සිතින් උපන් රූපයෝ කියලා කියන්නේ මේ ඒවා ඒ සිතින් සිත නිසා උපදින රූප කුසල ඒවා ඒවා කුසල ධර්ම හැටියට කතා කරන්නේ ඒ රූප කතා කරන්නේ අව්‍යාකෘත ධර්ම හැටියටයි අව්‍යාකෘත ධර්ම අර චෛතසික ධර්ම නම් කතා කරනවා කුසල ධර්ම කියලා. කුසල හේතු කුසල ධර්ම කුසල ධර්ම. හැබැයි මේ රූප ඇවිල්ලා එහෙම මේ හිතක පහළ වෙන එක නෙවෙයි. ඒක හිත නිසා ඇඟේ පහළ වෙන්නේ. රූප සංඛ්‍යාව රූප සලකන්නේ අර අව්‍යාකෘත ධර්ම හැටියට මේ පාඩේ මේ කතාවේ. ඒක නිසා මේ කුසල් සිතේ අර සම්පයුක්ත ධර්මත් එක්ක ඒ කුසල්සිත පහළ වෙනකොට ඒකත් එක්ක උපදින්නා වූ ඒ සිතට සමාන්තර පහළ වෙන ඒ රූපවලට අර හිතේ බලපෑමක් ඒ වගේම හි හේතු ධර්මයන්ගේ බලපෑමක් ඒ කුසල ධර්මයන්ගේ බලපෑමක් සිද්ධ වෙනවා. ප්‍රත්‍ය වෙනවා. ඒක නිසා ඒ ධර්මයෝ මේ චිත්තජ රූප ටිකට හේතු භාවයෙන් මූල භාවයෙන් ප්‍රධාන කාරණයක් වශයෙන් ඒ ශක්තියෙන් උපකාර වෙන නිසා ප්‍රත්‍ය වෙන නිසා කියනවා කුසලෝ ධම්මෝ අභ්‍යාපතස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චය කියලා. මෙන්න මේ විදිහටයි මේ කාරණේ අපි තේරු ගන්න ඕනේ වෙන්නේ. එතකොට දැන් අපි මේක ගැන කියාගෙන ගියොත් දැන් බලන්න මං කියවනේ කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස හේතුපත්‍යේන පත්‍යෝ කුසල ධර්මය අව්‍යාකෘත රූප ධර්මයන්ට පත්‍ය වෙනවා කියලා. දැන් මේ රූප ධර්ම චිත්තජ රූප පහළ වෙන්නේ පළවෙනි කුසල සිතේ විතරද? නෑනේ. කාමාවචර පළමුවැනි කුසලසිත පහළ වෙනකොට ඒ හිතේ තියෙන හයියට ගැම්මට අනුකූලව කයේ පහළ වෙනවා චිත්තජ රූප. එතනදී කියනවා කුසලෝ ධම්මෝ කුසලස්ස කුසලෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස හේතුපත්‍යේන පත්‍යෝ කියලා එකක්. දෙක. දැන් බලන්න සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංඛාරික කියන කුසාසිත පහළ වෙනකොට ඔය ඒ කියුවේ ඒකට අනුව මම කියුවේ. දෙක. කුස සෝමනස සාගත ඥාන සම්ප්‍රයුක්ත සසංඛාරික කියන හිතල් පහළ වෙනකොට එතනක් තිබෙනවා ඒ හිතේ තිබෙනවා හේතු ටිකක් කුසල හේතු ඒ හේතු දෙක පහළ වෙන තව සම්පයුක්ත ධර්මයේ තියෙන සිත සහ චෛතසික ඒක පහළ වෙන තව රූප ටිකක් එතනදී තියෙන්නේ තව වතාවක් කියන්න උන කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්ම සේතුපජ්ජේන පච්චවේ කියන්නේ දෙවෙනි හිතේ තියෙනවා රූප උපදවන ගතිය. එතකොට මේ විදිහට මාර්ගඵල අවබෝධ වෙන අවස්ථාවේදී දක්වා කුසල් සිත් 20 කුසල් සිත් 21 උස්සීම ගිහිල්ලා කුසලෝ ධම්මෝ අභ්‍යාපතස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ කියන කතාව හොඳට කරගෙන අපි යන ගමන් ධර්ම මේ හිතමුත් රූප පහළ වෙනවා මේ හිතමුත් රූප පහළ වෙනවා මේ හිතමුත් රූප පහළ වෙනවා කියලා ওই විදිහට මේ මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යන්න එතකොට මෙතනදි තිබෙනවා අර චිත්තජ රූප චිත්තජ රූප ඇති වෙන තාලේ තමයි මේ කියන්නේ ඒකේ කතාව තමයි කියන්නේ. දැන් එතකොට ක්‍රම දෙකක් තුන එකක් තමයි පළවෙනි එක තමයි කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ කිව්ව එක පේලියක් එක වීතියක් එක විසඳීමක් කුසලෝ ධම්මෝ අභ්‍යාගතස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ කියලා තව පේලියක් තව විසඳුමක් තව වීති විග්‍රහයක් අපි සිදු කරා. ඔන්න දෙකයි. අපි තව එකකට යන්න. අද අවස්ථාවේ හැටියට. ඒ කතාව කියන්නේ මෙහෙමයි. කුසල ධම්ම බලන්න. හොඳට මේ මේ කතාව මතක තියාගන්න. මේ කියන්නේ පාලි පීලියක් තියෙනවා. කුසලෝ ධම්මෝ කුසලස්සච්ච අභ්‍යාකතස්සච්ච ධම්මස. හේතු පච්චේන පච්චේ මෙතන අමුතුයි. වෙන හැඩක් ගන්නවා. කුසල උදම් කුසල ධර්මය. කුසලස්සච්ච ඒ කියන්නේ කුසල ධර්මයටයි අව්‍යාකතස්සච්ච අව්‍යාකෘත ධර්මයටයි දෙකටම කුසල ධර්මයක් බලන්න කුසලයටයි අව්‍යාකෘතයි දෙකට මේ ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ හේතු ශක්තිය හේතු ගුණ ශක්තිය හේතු බල ශක්තියෙන් ප්‍රත්‍ය වෙනවා කියන්නේ කොයි කියන්නේ මේවා සත්‍යෝ නෙවෙයි ඒවා පුජ්‍යලියෝ නෙවෙයි ඒවා එකින් එකට අපි හේතුවක් නැතත් ඒක ඒ චිත්ත නියාමයේ ධර්ම නියාමයේ ගැටිලා ඒකේ එකිනෙකට පාල වෙනවා අපි අවුව පෑවුවාම මේ ගස්කොළන් වල අතු හැදෙනවා. ඒ වගේම අවකාලයට මල් පිපෙනවා. ඉතින් මේ මල් පිපෙන්න දෙවිවරු උදව් කරන්නේ බ්‍රහ්මියෝ ඇවිල්ලා මල් පුප්පවන්නේ නැහැ. ඒ වගේම මිනිසු ගිහිල්ලා මොකක්වත් ශක්තියක් දාන්නේ ඒවා. ඒ ස්වභාව ධර්මයට අනුයාතව ඒ ඉර පායනකොට ඒ ධර්ම වල තිබෙනා වූ ස්වභාවය කියන්නේ රූප වල තිබෙන ස්වභාවයක් ඉදිරිපත් වෙනවා. ක්‍රියාත්මක වෙනවා. කවුරුවත් මෙහෙවන්න ඕනේ නැහැ. ඒක නිසා මල සත්වයකුත් නෙවෙයි, පුජ්‍යලයකුත් නෙවෙයි, ආත්මයකුත් නෙවෙයි, ජීවියෙකුත් නෙවෙයි, ගහත් පුජ්‍යලයක ආත්මය ජීවයක් එහෙම නෙවෙයි. ඔය ඒ වගේ මේ මේවා කුසල ආපු ධර්ම උනත් අභ්‍යාපු ධර්ම ධර්ම ස්වභාවය. මේක විස්තර කරලා අපිට කියලා දෙනවා මෙන්න මේ විදිහට. තේරුම් ගන්න ඕනේ. මේ කුසල හේතුව කියන එක කුසල හේතු කියන්නේ මොකද්ද? මතක තියාගන්න ඕනේ. පටලවා ගන්න හොඳ නෑ. අපි හේතු හයක් කිව්වා. ලෝභ හේතුව, ද්වේෂ හේතුව, මෝහ හේතුව. අලෝභ හේතුව, අද්වේෂ හේතුව, අමෝහ හේතුව. ඒ හේතු ධර්ම හයෙන් මේ අපි කතා කරගෙන යන්නේ හැම වෙලාවෙම කුසලෝ කුසල හේතුවයි. මේ කුසල හේතුව එහෙම නැත්නම් මේ අලෝභාදෝ සමෝ තුන. සම්පයුක්ත කාණං කන්දාන. ඒ කියන්නේ ඒ තුන් දෙනාත් එක්ක ධර්මතා තුනත් එක්ක මිශ්‍ර වී එකට හැදෙන්නා වූ හට ගන්නා වූ චිත්ත අනිත් චිත්ත චෛතසික ධර්මයන්ටත් ඊළඟට චිත්ත සමුත්ථානික රූපයන්ට දෙගොල්ලොටම එක වෙලාවේ එක වෙලාවේ දෙගොල්ලන්ටම චිත්ත චිත්තචෛසික ධර්මයන්ටයි රූප ධර්මයන්ට දෙගොල්ලන්ටම එක වෙලාවේ පත්‍ය වෙනවා පත්‍ය වීමේ හැකියාවක් තියෙනවා ඒක හරියට මේ කතා කරනවා කියනවා නම් ඒක අම්මා අම්මා කෙනෙක්ගේ දැන් අම්මයි තාත්තයි ඉන්නවා ගෙදර. එතකොට ඒ ගෙදර ඉන්නවා වැඩකාර ළමයි. එතකොට මේ වැඩකාර ළමයාට ළමයා එක ඒ ගෙදර ඉන්න පුංචි දරුවෙක් යනවා සෙල්ලම් කරන්න. අපි හිතමු පිට්ටනියකට යනවා. පිටිනේට යනකොට පිටිනේ කියලා සෙල්ලම් කරනවා ටික වෙලාවක් යනවා ඒ අම්මා ගිහිල්ලා අර ළමයින්ට කතා කරනවා. ළමයින්ට කතා කරනවා ගෙදරට එන්න. හැබැයි එතන ඉන්නවා එක්ක ළමෙක් ඉන්නවා පුතා වෙන කෙනෙක් පවුලට සම්බන්ධයි. අනිත් එක්කෙනා ඉන්නවා පවුලට සම්බන්ධ නැහැ. නමුත් එයා ඒ පවුල නිසා ඉන්නවා. සේවක දරුවා. එතකොට ඒ අම්මා කියලා එක වෙලාවක කතා කරනවා ළමයි ගෙදරින් කියලා. එහෙම කියනකොට ඒ සේවකයාත් වෙනවා අර පුතත් වෙනවා. ඒ අම්මගේ සද්දය අම්මගේ අඬ ගැහිම අම්මගේ කතා කිරීම එක වෙලාවෙම ඒ දෙන්නටම සද්ද දෙනවා. හැබැයි ඒ දෙන්නට වාර දෙකකින් විදිහේ. ඒ දෙන්නට ශබ්දය ලබා දෙන්නේ අවස්ථාවේදී ඒක නෙවෙයි. එක අවස්ථාවේ එක මොහොතේ එක මොහොතේම බලපෑමක් කරනවා පුතාටත් අඬ ගහනවා ඒ සේව සේවකයාටත් අඬ ගහනවා. එතකොට පුතා හිතා ගන්නවා ඒ වෙලාවේදී අම්මා අඬ ගන්නවා කියලා සේවකයා හිතා ගන්නවා ඒ ස්වාමි දුව අඬ ගන්නවා කියලා. ඒත් දෙකම බල ඒ දෙකම සිද්ධ වෙන එක වෙලාවේ. ඒ වගේ මේ කුසල හේතු තුන එක දෙකක් හෝ තුනක් පහළ වෙනකොට සම්පයුක්තක ධර්මයන්ට චෛසික චිත්ත චෛසික ධර්මයන්ට ඒ හා සමග උපදින්නා වූ සමුත්ථානික රූප ධර්මයන්ට ප්‍රත්‍ය වෙන ආකාරය හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන ආකාරය තමයි මේ වෙලාවේ මේ විදිහට කියලා තියෙන්නේ. ඉතින් ඕකත් දැන් ඕක මිශ්‍ර කරලා කතා කරනකොට අර කුසල් සිත් 21ටම ගලපාගෙන කුසල් සිත් 21ටම ගලපාගෙන 21 වතාවක් කොහොම කොහොම කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන යනකොට තමයි මේක හොඳට තේරෙන්නේ. කුසලෝ ධම්මෝ කුසලස්සච්ච අභ්‍යාපතස්සච්ච ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ කියලා. මේ වල එයි මේ විදිහට මේ පීඩිගසලා තියෙනවා. කුසල කුසලයට හේතු වෙන විදිහ කියලා දෙනවා. කුසලය අව්‍යාවෘතයට හේතු වෙන විදිය කියලා දෙනවා. කුසලය කුසලයටත් අව්‍යාවෘතයටත් දෙතැනටම ප්‍රත්‍ය වෙන හැටිය කියලා දෙනවා. මේක කියලා දෙනකොට මේ හැමතැනම තිබෙන්නා වූ වෙනස්කම අපේ හිතට ඇඳී යනවා, වැටහි යනවා, තේරුම් ගන්න පුළුවන් වෙනවා. පටලෙල්ල නැති වෙනවා. හොඳට ධර්මය කුසල පීරිය හොඳට වැඩ කරනවා. කුසල අව්‍යාකෘතිය හොඳට වැඩ කරනවා. කුසල අව්‍යාප්තත් දෙකේ මිශ්‍රව යන තාලෙත් අපිට හොඳට පේනවා දැනෙනවා මේ ධර්ම අවබෝධය මේ ධර්මයන්ගේ තිබෙන ක්‍රියාකාරී ස්වභාවයට මනෝමය ධර්මයක් හැටියට ධර්මාරම්මණයක් හැටියට පින්තූරගත වෙන්න. ධර්මාරම්මණයක් හැටියට අපිට අහුවෙන්න මේක වෙන වෙන වෙන වෙන වෙන වෙනම කියන්න ඕනේ. වෙන වෙනම ලස්සනට විස්තර කර. ඒ කරනකොට තමයි මේවා ධර්ම ශක්ති පමණයි මේවා කුසල වශයෙන් අව්‍යාප්ත වශයෙන් ක්‍රියාත්මක වෙන ධර්ම ශක්තිය පමණයි. එතන සත්‍ය ඈඳියක්, පුද්ගල ඈඳියක්, පුද්ගල එකාසුවක් නැහැ. මෙන්න මේ විනාශ වෙවි විනාශ වෙවි මොහොතින් මොහොත මොහොතින් මොහොත විනාශ වෙවි මේ ධර්ම මතුවෙනවා තව එකකට බලපෑමක් කරනවා නැති වෙලා යනවා තව එකක් මතුවෙනවා තව එකකට බලපෑමක් කරනවා නැති වෙලා යනවා ආන්නේ ධර්ම ස්වභාවය හොඳට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ විදිහට බැලීම නිසා මම මේ අද දවසේදී මේ පිටුතුන් කියලා දුන්නේ ඔය වීති හතේ වීති තුනයි වීති හතක් තියෙනවා මේ හේතුපත්‍ය සඳහා කතා කරන්න ඒ වීති හතෙන් මම වීති හතක් පිළිබඳ හතෙන් තුනක් පිළිබඳව මේ පිටුතුන්ට කතා කරා මේක ඉස්සර වෙලාම ගෙඩිය පිටින් දාන්න නැතුව මම හොඳට තේ මම කැමති දැනගන්න අපේ මේ පින්වතුන්ට මම මේ කියාපු කතාව මේ කරලා දී විස්තරය මේ කියලා දීපු මේ ධර්ම විග්‍රහය හිතට ගන්න පුළුවන් වුණාද? තේරුම් ගියාද? මේ අනුසාරයෙන් ඉස්සරහට යන්න පුළුවන්ද මේක තේරෙනවද වැටහෙනවද ඒකත් අපි ඉස්සලා බලන්න ඕනේ. ඉතින් මේක මේ දැන් තමයි ටිකක් වැඩිපුර හිත යොදන්ට මෙහෙවන්ට හිතන්ට අවශ්‍ය වෙන්නේ එක කසායක තිබෙන්නා වූ එක කසායක තිබෙන්නා වූ මුල් බෙහෙතර බෙහෙත් වශයෙන් තිබෙන මුල් පොළ දළු පොතු ඇට රීකිලි සෑම දෙයක්ම අර වතුරේ මිශ්‍ර වෙලා එක එක එකට බලපෑම් කරනවා වගේ මිශ්‍ර වෙලා තියෙනවා වගේ මේ ධර්ම ගුණයක ධර්ම රාශියක ධර්ම රංචුක තිබෙනා වූ එකිනෙකට වෙනස් වූ ක්‍රියාධර්ම රාශියක් බුදුරජාණන් වහන්සේ විසිතුරු නුවණකින් අවබෝධ කරගෙන දේශනා කළා. ඒ දේශනාව උන්වහන්සේට නම් සම්භූ ඥාණයෙන් හොඳට අවබෝධ වුණා දේශනා දේශනා කළා. ඒ අවබෝධ වෙච්ච ධර්මයේ සරියුත් මහරහතන් වහන්සේ උන්වහන්සේගේ නුවණ යොදා අපිට ගැළපෙන ආකාරයට විස්තර විභාග කරලා තියෙනවා බුදුරජාන් වහන්සේගේ ධර්ම සේනාපති වහන්සේ. ඒ වගේම මේක මේ කියන කතාව. මේ කියන කතාව තේරුම් ගන්න ඕන අපි හැම එක්කෙනාටම තේරෙන්නේ නැහැ කියලා. පහත් කරන්න හොඳ නැහැ කියන හැම එක්කිනාටම මේ විග්‍රහය හසු කරගන්න, ගලපා ගන්න, තේරුම් ගන්න බෑ කියන එකත් අපි තේරුම් ගන්න ඕනේ. ඒක කවදාවත් වෙන්නේ නැහැ. එතකොට මේක ගැළපෙන්නේ ඒ සමාන සිත් පරාසයක් තිබෙනා වූ අයට අයවලුන්ට පමණයි. අපි විශ්වාස කරන මේ පින්වතුන්ට ඒක ගැළපියනවා. ඉතින් ඒක නිසා මේ පින්වතුන් යවට කමක් නැහැ. අනිත් කෙනෙක් ගැලපෙන්නේ නැත්තම් කරන්න දෙයක් නැහැ. නැවට ඉතින් චෝදනා කරන්න යන්න. ගලපා ගන්නට කැමති කෙනෙක් ඒකට ඉදිරිපත් වුණා. නැති කෙනෙක් ඉතින් හැදී ගියාට ඉතින් කරන්න දෙයක්වත් නැහැ. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම විග්‍රහය ඔක්කොටම එකට එකට දෙන්නේ. ඒ හිත්වල තිබෙනා වූ ග්‍රහණය කර ගැනීම තිබෙනවා එක්තරා හැකියාවක් ග්‍රහණය කර ගැනීම හැකියාවක් තියෙනවා ග්‍රහණය කර ගන්න පුළුවන් ධර්ම කොටස් තියෙනවා අන්න ඒ විදිහට තමයි මේක දේශනා කරලා තියෙන්නේ ධර්ම දේශනා කරලා තියෙන ඒ විදිහටයි ඉතින් මේ කොටස ඒකට ගැළපෙන කොටසකට විතරයි යන්නේ. ඒ නිසා මේ පින්වත් හැම දිනාටම මේ ධර්ම කොටාසේ හොඳින් තේරුම් අරගෙන ඒ වගේම සංසාර දුකින් මිදලා නිවෙනින්ම සැනසෙත් ලැබේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරන ප්‍රාර්ථනා කරනවා ප්‍රශ්නේව තියෙනවා පසු අහන්න පුළුවන් හැම දිනාටම තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් ස්වාමීන් වහන්සේට කාල වේලාව තියනවාද ප්‍රශ්නයක දෙකට යොමු වෙන්න අද දවසේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පුළුවන් ගන්න. හොඳයි ස්වාමීන් වහන්සේ ආරම්භක ප්‍රශ්න හැටියට මම ප්‍රශ්නයක් නගන්නම්. මෙතන කුසලෝ ධම්මෝ කියනකොට අපිට තේරෙනවා දැන් කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චෝ කියනකොට එතකොට කුසලෝ ධම්මෝ කියලා කිව්වේ අලෝභ අදෝස අමෝහ කියන ඒ තුනෙන් ඒ තුන තමයි කුසලෝ කුසල ධර්ම හැටියට එන්නේ කුසලස්ස ධම්මස්ස කියනකොට ස්වාමීන් වහන්සේ අපිට තේරෙන දෙයක් තමයි දැන් ලෝභය අලෝභය කියන එක ගත්තොත් අලෝභය කියන එක නිසා අනිකුත් කුසල ධර්ම ගත්තොත් අනිකුත් හේතුත් එනවයි කියලා කුසලස්ස ධම්මස්ස කියන තැනට සංඝාස. ඒ කියන්නේ අපි හිතුවොත් එහෙම හේතු තුනම යෙදිලා ඇති වෙන සිතක්. ඒ කියන්නේ අපි ගත්තොත් පළවෙනි සිත ගත්තොත් සෝමනස්සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත වගේ සිතක් ගත්තාම එතන අපි දන්නවා අලෝභ අදෝස අමෝහ කියන ඒ මූල කුසල මූල තුනම යෙදෙනවා කුසල හේතු තුනම යෙදෙනවා එතකොට අපි අලෝභය කියන එක ගත්තොත් ඒ සිතත් ඒ සිත කියන්නේ කුසල් සිතක් ඒ වගේම ඒ කුසල් සිතේ තියෙනවා අමෝහ අදෝස කියන චෛතසික දෙකක් එතකොට ඒ දෙකටත් මේ අලෝභය කියන එක හේතුප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. ඒක ඒක අපිට විස්තර කරලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඇත්තටම අර අපි ගත්තොත් අලෝභ අදෝස සම්මෝහ කියන තුනේ එකක් ගත්තොත් ඉතිරි දෙකටත් ඉතිරි චෛතසික දෙකටත් හේතුප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා ගත්තොත් හරිද ස්වාමීන් වහන්සේ? මේ විදිහ නිවැරදිද කියලා? ওই ධර්මය එහෙම තමයි මහත්තයා. ඔය තියෙන්නේ මේක තව පොඩි විස්තරයක් මේ මම කරොත් හොඳයි කියලා හිතෙනවා මේ පින්වතුන්ගේ ධර්ම අවබෝධය සඳහා මේ pāli භාෂාවේ තිබෙනවා මේ වචන හසුරුවන විදියක්. ඒකේ සමහර වෙලාවට මේ පින්වුතුන්ට ඇහෙන්නව ඇති වචන කුසල ධම්මා කියලා යනවා. බලන්න ආ ආ. කුසල ධම්මා. එතකොට මේ වචන දෙකේම කෙලවර වෙන්නේ ආ සත්‍යයෙන්. කුසල ධම්මා කියලා. මෙහෙම හඩ ගැන්නෙන්නා වූ වයිමේ වචනය තියෙනකොට ඒකෙන් අපි තේරුම් ගන්නට ඕනේ මේක ගොඩක් ගැන කියන එකක් කියලා. ගොඩක්. බහුවචනයක්. කුසල ධම්මා. ඒ කියන්නේ කුසල ධර්මයෝ කියන එකයි. හැබැයි අද කතා කරපු මේක මම කිව්වේ පොදුවේ අරගෙන හැබැයි මේකේ ඇත්තටම කියනවා නම් ඔය සත්‍ය නෙවෙයි තිබුණේ. කොහොමද තිබුණේ? අකුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස හේතු පච්චේන පච්චයෝ කියලා ඕමනේ තිබුණේ. ඒකට ආ සවුන්ඩ් එක නැහැ. කුසලෝ ධම්මෝ ඕ සවුන්ඩ් එක આવකෝ ඕ හඬ ආවේ. මේ යම්කිසි වචනයක මේ කුසල පදේ විග්‍රහ කිරීමේදී කුසල පදයට අනුව යනකොට ඒකේ අபிස ඕ හඬින් යනවා නම් ඒක ඒක වචනයි. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ඒක නිසා මතක තියාගන්න කුසල ධර්මයක් කුසල ධර්මය කුසල ධර්මයක් අනිත් ඒවට අනිත් චිත්තචෛසික ධර්මයන්ට හේතුප්‍රත්‍යයෙන් පත් වෙනවා උදාහරණයක් හැටියට දැන් ජයන්ත මහත්තයා ආපු ඒ කාරණයක් අපි මේකට සම්බන්ධ කරලා අපි මෙහෙම හිතමු. අපි භාවනා කරනවා. අපි භාවනා කරනවා. අපි ලංකාවේ ඉන්නා වූ කවුරු හරි එක්කෙනෙක් හිතින් අරමුණු කරගෙන අපි යාට සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා හොඳට මෛත්‍රී වඩනවා. කුසල්සිතක්. ඒකේ පහළ වෙනවා මෙන්න මේ චෛතසික ධර්ම ටික. ඒ තමයි ඒ කුසාසිතේ පහළ වෙනවා චෛතසික ධර්ම ටික සරුචිත්ත සාධාරණ ඒ වගේම ප්‍රකීණකේ අනිසමාන 13ක් තියෙනවා. ඒ වගේම පහළ වෙනවා කුසල සිත්වල පමණක් පහළ වෙනා කුසල සාධාරණ චෛසික 19ක්. ඒ 19යි ඊළඟට තියෙනවා ප්‍රඥා චෛසික පහළ වෙනවා 20යි. එතකොට කීයක් පහළ වෙනවද 33යි. මේ මෙතනදී විරති පහළ වෙන්නේ ඊළඟට අර කරුණා මුදිතා දෙකත් පහළ වෙන්නේ නැහැ. දැන් මේ මෛත්‍රියක් හදන්න. එතකොට දැන් මෙතන පහළ වෙනවා මහත්යයි චෛතසික ධර්ම 33ක්. චෛතසික ධර්ම 33යි. ඕකට හිත එක්කාසු වෙනවා. 34යි. නාම ධර්ම තිබෙනවා 34ක්. ඔය නාම ධර්ම 34ට තමයි අර ලංකාවේ ඉන්න මිනිස්සයා අරමුණු වෙන්නේ. එතකොට ඒ ලංකාවෙන් අපි ගත්ත එක්කිනාට අපි මේ නාම ධර්ම 34න් තමයි සූපත් වේවා සූපත් වේවා සූපත් වේවා කියලා මෛත්‍රිය පොඟවලා අපි යවන්නේ. මෙතන තියෙන මේ ධර්මතා 33 තියෙන හේතු තුනක්. ඊළඟට අනිත් ඒවා ඔක්කොම 30 එකක් තියෙනවා හිතයි අනිත් ඉතිරි চৈতසික ටිකයි. ඒ හේතු තුනේ ගත්තාම පස්සේ හේතු තුනේ හැබැයි වාර තුනකදී කියන්න ඕනේ මේක. අපි ගන්නවා මේ මොකද්ද කුසල මොකද්ද මේකේ තියෙන හේතු ධර්ම තුන? අලෝභ, අද්වේෂ, අමෝහ. ඉස්සල්ලාම ගමු අලෝභය. අලෝභය කියන চৈতසිකයේ හේතු ධර්මය අයින් කරාම තව තියෙනවා 33ක්. හිතයි චෛතසික 32යි. එතනදී මේ අලෝභ හේතුව අර සම්පයුත්තක නාම ධර්ම සම්පයුත්තක චෛතසිකයන්ටයි සම්පයුත්තක සිතටයි සම්පයුත්තක හේතු දෙකටයි. ඔය තුන්ගුල්ලටම හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට මෙතනදි තියෙන කුසලෝ ධම්මෝ අලෝ අලෝභය නැමැති කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ඒ කියන්නේ අනිත් කුසල ධර්මයන්ට හේතුපත්‍යේන පත්‍ය දැන් මේ ඔක තියෙන්නේ මෙහෙමයි ඔක බහුවචනෙන් කියලා තියෙනවා සම්පයුත්තකාණං ධම්මාන ධම්ම කන්දානක් ඒ ඒ වචනෙන් දාන්නේ බහුවචනේ කරනවා. එතකොට මාත්‍ය මේ අලෝභය කියනා වූ හේතුව අර හේතු දෙකටයි අනිත් හේතු නොවන්නා වූ චෛතසිකයන්ටයි පොදුවේ හේතුප්‍රත්‍ය ප්‍රත්‍ය වෙනවා. ඊළඟට දෙකට ගන්නවා අද්වේෂය. අද්වේෂයක් වෙන්න ගත්තම පසු කුසලෝ ධම්මෝ අනිත් ලෝභයේ අලෝභයයි අමෝහයයි කියන වෙන හේතු වලටයි අනිත් චෛතසික ධර්මයන්ටයි හේතුප්‍රත්‍යයෙන් පත් වෙනවා. ඔබ තුන් පාරක් කියන්න පුළුවන්. ඒක ඒක පැහැදිලිව තියෙන්නේ මොකද ඒක වචනේ තමයි ඉදිරිපත් කරලා තියන්නේ. මේක පොඩියටම කඩලා තේරු ගැනීමට. තේරුවන් සරණයි. තේරුවන් සරණයි ස්වාමීන් අප්‍රමාණකින් ස්වාමීන් වහන්සේ එතන අර කුසලස්ස ධම්මස්ස කියන කොටත් ඒකත් ඒක වචනෙන් වගේ නේ ස්වාමීන් වහන්සේ ආරම්භ තියෙන. ඒකට ඇත්තටම ඔබ තවදුරටත් කඩන්න පුළුවන් කියන වෙන එක එකට සහේතු විදිහට ප්‍රත්‍ය වෙන හැටි නිසාන්නස් එහෙමද එහෙමයි හොඳයි අනිත් කල්ලාන මිත්‍රින්ටත් එකතු වෙන්න පුළුවන් ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවා නම් තේරුම් ගන්න. පැහැදිලි කරා ඊළඟට කුසල හේතු සම්ප්‍රයුක්තකානම් කන්දානම් හේතුපච්චින පච්චයෝ එතකොට ස්වාමීන් වහන්සේ එතන කුසල හේතු කිව්වම බහුවචනෙන් සම්ප්‍රයුක්ත කාණං සම්දානං කිව්වම බහුවචනෙන් කියනවා. ස්වාමීන් වහන්සේ දැන් ඒ එතනදී ඔබ වහන්සේ මම ගත්ත හරිනම් වේදනා සංඥා සංකාර විඥාන කියන ටික ඇතුළත් වෙනවා. ස්වාමීන් වහන්සේ දැන් පළවෙනි කියෙන් පැහැදිලි කරපු කුසල ධම්ම කියන ටිකෙත් ඒ ටික ඇතුළත් නේද? ඇයි එහෙම වාක්‍ය දෙකකින් පැහැදිලි කරේ කියන එක මට පොඩි ගැටලුවක් ස්වාමීන් වහන්සේ අනිත් කරුණාවෙන්

බහුවචනේ පාවිච්චි කරනවා කුසල හේතු කුසල හේතු ධර්මය ඊට පස්සේ සම්පයුක්ත කාණං කන්දානම් කියලා බහුවචනේ පාවිච්චි කරනවා සම්පයුක්ත කන්දේ කියලා කියන්නේ ඒ හේතු ධර්මයන්ට ඊළඟට ඉදිරිපත් වෙන්නා වූ වේදනාව සංඥාව සංස්කාර වශයෙන් අනිත්‍යයිසික ධර්ම රංචු සාහිත ඔක්කොම ටික අරගෙන සම්පයුත්තක කන්ද වචනෙන් පාවිච්චි කරනවා හේතුපත්‍යේන පත්‍යය කියලා. එතන තියෙන්නේ භවචනය ඇඳලා. ඒක නේද ඇහුවේ? එහෙමයි ස්වාමිනාසේ දෙකම එක ගොඩක් නේද? ඔව් ඔව්. සම්පයුත්තකානම් කන්දානම් කියලා කිව්වාම බහුවචනයක්. බහුවචනෙන් බහුවචනෙන් තියෙන්නේ ඔය වේදනා කොටයි සංඥා කොටයි සංඛාර කොටයි විඥාන කොට ඔක්කොම ටික දාගන්න. හොඳයි තවත් අද ප්‍රශ්න තියෙනවද? නෑ වගේ නේද? හොඳයි ස්වාමීන් වහන්සේ නම් වහන්සේගේ කාල වේලාවත් සරකලා අපිට පුළුවන් අද දවසේ සාකච්ඡාව නිමා කරන්න ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් ඔබ වහන්සේට අපි වෙනුවෙන් මේ කරන සේවයට ඉතින් අපි සවනද සිසිලස වෙනුවෙන් ඔබ වහන්සේට අනන්ත අප්‍රමාණ පුණ්‍ය නමෝදනා කරනවා ස්වාමීන් වහන්සේ වහන්සේගේ බලාපොරොත්තු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා නිර්වාණ ධාතුව පරිපූර්ණ වශයෙන් අවබෝධ වේවා කියලා මේ අපිට වෙනුවෙන් කරන ලද ධර්ම දාණය හේතු කරගෙන ස්වාමීන් වහන්සේ වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා අද දවසේ සාකච්ඡාව නිමා කරන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. හොඳයි. මේ මාස හැම දිනාටම යහපතක් වේවා තෙරුවන් සරණයි. අපි ආපු ධර්ම සාකච්ඡා ගමන් මගේ අද ඉදිරිපත් වුණේ තවත් අවස්ථාවක්. ඉතින් මේක පරිස්සමෙන් ඉස්සරහට ගෙනියන්න ඕනේ. මේ පින්වතුන් හොඳට හිතන්න මෙනෙහි කරන්ට පැටලුම් අරගෙන තීරුම් ගන්නට මහන්සි ගන්නට ඒ සඳහා හැමදිනාටම ශක්තිය ලැබේවා. මේ ධම්ම වැඩසටහන ආරම්භ කරගෙන විශාල පිරිසකට දහම් දැනුම ලබා මිස ලබා දීම සඳහා මේ වැඩ කටයුතු ආරම්භ කළා වූ පින්වත් සලිත් දරුවත් මහත්මයාටත් ඒ වගේ මෙහෙවීම කටයුතු කරන්නා පින්වත් ජයන්ත මහත්මයා ප්‍රශ්න අහන්නා පින්වත් මහත්මයාගෙන් සෑම දිනකටම ඒ පවුල් සෑම දිනකටම සැනසෙල්ලක් යහපතක් වේවා ඒ වගේම සියලු දෙනාම ප්‍රාර්ථනා කරන පරිදි අර්ථය කුමක්ද කියලා තේරුම් ගන්නට ලැබේවා. ධර්මයේ කුමක්ද කියලා තේරුම් ගන්නට ලැබේවා. නිරුක්තිය වචනේ පදේ කුමක්ද කියලා තේරුම් ගන්නට ලැබේවා. ඒ වගේම මේ ධර්මතා තුන පිළිබඳව දැනුම ප්‍රතිභාණේ හැටියට තේරුම් ගන්නට ලැබේවා. ඒ වගේම පිළිසිඹියාපත් ඥාන ධර්මයන් මෝකුරවාගෙන මතු කරගෙන වටහාගෙන ඒ වගේම ඥාන ධර්මයන්ගේ නිවැරදි ධර්මය යහපත් තේරුම් අරගෙන කිසිම තැනක මුලා නොවේ කිසිම දෙයකට දෘෂ්ටිගත නොවේ ඒ වගේම නියම ධර්මයේ පිහිටා සම්මා දිට්ඨිය වඩ아가න සෑම දිනාටම තුන් අමාමහ නිවනින් සැනසෙන්න ලැබේවා නිවන් පිණිස මේ කුසල් මේ පිං හේතු වාසනා වේවා කියලා මෛත්‍රී ප්‍රාර්ථනා කරනවා සිතපත්නවා සෑම දිනාටම තිරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සරණ සරණයි සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලත්තං පස්සිතං වන්දිතුං වරං පුත්තාදි තේරාණං ආගතං පතිපාතිය සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු